තෙරුවන් සරණයි. බද්දේකරත්න සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි කොටසේ 398 වෙනි පිටුවේ බුද්ධ චරිත පිටකයේ බද්දේක රත්න උත්තරීතර හොදකලා මෙතනදී අපි ඔබට යමක් මුලින්ම කියන්න ඕනේ මේ බද්දේක රත්න සූත්‍රයේ පෙන්වන කාරණාව එහෙම නැත්නම් උත්තරීතර හුදකලාව කුමක්ද මේ හුදකලාව අපේ හිත හුදකලාවට යනවා කියන්නේ කිසිවකට ඇලෙන්නේ ගැටෙන්නේ නැති හුදකලා ස්වභාවයකට මේ හිතපත් වෙනවා කියන එක මෙතනදී අපි අවධානය යොමු කරන්න ඕන කාරණයක් තියෙනවා මේක බද්ධේකරත්න සූත්‍රයේට සීමා කෝවක්ම නොවේ කෙනෙකුට මේ ධර්මයේ සම්පූර්ණයෙන්ම යම්කිසි අවබෝධයක් මනාකොට ගැළපිලා මනාකොට අවබෝධ වුණාමයි මේ කාරණාව වැටහෙන්නේ. ඔබ දන්නවා මජ්ජේ සූත්‍රය ගත්තත් බුදුන් වහන්සේ පෙන්නනවා යෝබාන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති තම් රූහි මහා පුරුෂෝ සේද සිම්බනි මජ්ජිගා කියලා. යෝබාන්ත දෙක යෝබාන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති මැද්ද නොයලෙන්නේ නැති කෙනා. තම්බ්‍රුවි මහා පුරුෂෝ අන්නෝ මහා පුරුෂයෙක් කියනවා. සේද සිඹනි මජ්ජගා මැද ගැට ගැහෙන සිඹනි වෙන්නේ නැති කෙනා. අන මජ්ජේ පෙන්නනවා. මජ්ජේ ඥානං කියන තැන පෙන්නනවා මහා පුරුෂයෙක් මැද දකින්න කෙනා. කොහොමද මේ කතා කරන මැද? මේ මුළු ධර්මස්කන්ධයේ තුලම ඔබට දකින්න ලැබෙනවා මුළු පටිච්ච සමුප්පාදයේ තුලම ඔබට දකින්න ලැබෙනවා යම් කාරණයක්. ඒ ඊටාම වැදගත්. බුදුන් වහන්සේ වරක දේශනා කරනවා මහණෙනි උදෑසන හිමිදිරි පාන්දර තනාග දියබිඳක දේ දුන්නක් යමෙක් දකීද ඒ ඊටම අදාළ වූ සියුම් කෝණයකින් දැකිය යුතු වෙනව මහණෙනි මෙන්න මේ කාරණේ පොඩ්ඩක් බලන්න බුදුන් වහන්සේ කියනවා අපිට ඕන ඕන විදිහට ඕන ඕන කෝණෙන් දැක්ක කියලා අපි නිවන් දකින්නේ නැහැ නමුත් නිවන් මගටම සුවිශේෂී වූ සියුම් කෝණයකින් ඒ දැක්කොත් යමෙක් ඔහු නිවන් මඟ සාක්ෂාත් කරගන්නවා. මොකද මේ සියුම් කෝණේ? එයයි අපි ඔබට පවසන්නේ. බුදුන් වහන්සේ මේ සිතින් මිදෙන මගක් ලෝකෙට හෙළි කරන්නේ. ඔබේ දුක තියෙන්නේ ඔබේ සිතුවිල්ලේ. ඔබ සිතිනුයි දුක් විඳින්නේ. බාහිර හිතෙන් හදාගත්ත දේ බාහිර තියනවා කියලා. සම්මුති ප්‍රඥප්ති බාහිරට ගැට ගහලා ඔබ හිතන්නේ බාහිර බඩු මුට්ටු වලින් සැපේනවා කියලා. නැහැ. ලස්සන තියෙන්නේ බාහිරද? නැහැ. ඔබේ හිතේ තියෙන කෙලෙසයන්. ලස්සන කැත බාහිර තියනවද? බඩු මුට්ටු කියනවද? එහෙමනම් හැමෝටම එකම දේ ලස්සන වෙන්න ඕනි. එහෙම වෙන්නේ නැහැ. හැමෝම එකම දෙයට කැමති වෙන්න ඕනි. එහෙම වෙන්නේත් නැහැ. තම තමන්ගේ හිතේ තියෙන ක්ලේශ ස්වභාවයන් තුලයි මේ කැමැත්ත අකමැත්ත තියෙන්නේ. එහෙමනම් අපේ සිතුවිලි වල තියෙන්නේ බාහිර නෙමෙයි. අපේ සිතින් මිදෙන මගකයි එහෙනම් දුක තියෙන්නේ. අපි දුකින් මිදෙන මග වෙන්නේ සිතින් මිදෙන මගයි. එහෙනම් බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා දේශනා කරන්නේ දුකින් මිදෙන මගක්. එහෙමනම් ඒ දුකින් මිදෙන මග සිතේ සත්‍ය දකින්න කෙනා සිතේ සත්‍ය දැකලා ඒ අවබෝධ වෙලා සිතේ සත්‍ය දකින්න කෙනා සිත සත්‍ය කරගන්නේ නැහැ. එමන සිතින් මිදෙන කෙනා දුකින් මිදෙන කෙනා වෙන්නේ. ඔබ බලන්න ඔබ වෙහෙසටපත් වෙන්නේ සමහරට හිතේ තියෙන යම්කිසි දෙයක් ඉෂ්ට නොවුනහම දුක ඇති වෙනවා. ඉතින් ඔබේ සිත ඔබට දුක ගේනවා. මම මෙච්චර මහන්සි වුණා මම මෙහෙම කරා නමුත් බලන්න මට අන්තිමටම සලකපු හැටි බලන්න ගොහේ අය දුක් වෙන්නේ එහෙම කියලා. ඒ සිත ගැනයි කතා කරන්නේ. බලන්න මං යාට මෙහෙම කරා, මෙහෙම කරා. බලන්න අදයා දැන් යා නැහැනේ. බලන්න අපි මරුණ කෙනෙක්ගේ කිය අඬන්නේ අපි සිතේ තියෙන දේ. අපි හිතින් අල්ලගෙන දුක් විඳින්නේ. මේක හොඳින් නුවණින් දකින්න ඕනි තැනක්. මේ කියන්නේ මේ දකින කෝණේ නිවන් මඟ සිතින් මිදෙන මඟක්. හැබැයි මේ සිත දැන් එන අරමුණ නේද මේ සිත කියන්නේ. ඔබට දැන් සිතක් එනවා. ඔබට ශබ්දයක් ඇහෙනවා. ඔබ එය හඳුනනවා. එලේන කෑ ගන්න සද්දයක්. ඒ ඔබ හඳුනන්නේ ඒ සිත තමයි ඒ ලේනගේ ශබ්දේ. ලේන වෙනයි, ශබ්ද වෙනයි මෙහි ඒක දකින කෙනා ඒක දැකීම පමණයි. මේ කෙනෙක් ඒක දකින කෙනෙක් හදා ගන්නවා. ඒක දුෂ්ටයක්. නමුත් මෙතන අපි සිත ඇතුලේ හදාගත්ත ලේනෙක් කියන සම්මුති ප්‍රඥාප්තිය බාහිරට ගැට ගහලා ඒ බාහිර හැඩතලයෙන් පෙන්නන අන්න අතනින් තමයි මට ඒ શબ્දය ආවේ. අන්න අර කෙනාගේ අන්න ඒ ලේන. ඒ ලේනකින් තමයි මේ සද්දය ආවේ. අන හැම දෙයක්ම අපි ගැට ගන්නවා. අපිට එන හැම අරමුණක්ම අපි බාහිරින් බලනවා. ඒක උපාදාන කරගන්නවා කියන්නේ. දැන් මේ කතාවේ සියුම්ම කාරණාව ඊටත් සියුම්. ඔත ඊටත් වැඩිය පොඩ්ඩක් ඔබ ගැඹුරට යන්න. දැන් ඔබට එක සිතක් පහළ වෙනවා. දැන් ලේනෙක් කෑ ගහනවා. ඊගාවට ඔබට තව සිතක් පහළ වෙනවා. ඔබට ලස්සන කුරුලෙක් පේනවා. දැන් මේ මේ සිත ඒ සිතට දකිනකොට අපිට එක මොහොතක අරමුණු වෙන්නේ එක සිතයි. ඒක ඔබ චිත්තානුපස්සනාව වඩනකොට මනාකොට ඔබට ආසන්න ලැබුණා. චිත්තානුපස්සනාව සිත හැදෙන හැටි මනාකොට පෙන්නනවා. එතනදී ඔබ දකිනවා මේ ආයතන එකක් එක එක මොහොතකදී එකයි අපිට අරමුණු වෙන්නේ. අන්න ඔබ දැන් මේ මොහොතේ ඔබට අරමුණු වෙන සිත තමයි ලේනගේ කෑ ගහනක. ඊගා මොහොතේ ඔබට අරමුණු වෙන සිත කුරුලෙක් පේන එක. මේ වේගවත්ව මේ විදිහට සිත් පරම්පරාවක් ගලනවා. හැබැයි මේ මේ සිත නෙමේ අර සිත. මේ සිත් දෙකක් මෙතන. එතකොට මේ ශබ්දසිත අර වර්ණසිත. එතකොට ශබ්දසිතේ ඇති වෙලා නැති වෙලා වර්ණසිත ඇති වෙන්නේ. අවුත්තා සම්භූතං උත්තානම් භවිස්සති. පෙර නොතිබී මටගත්තා. ඉතුරු නැතිවම නිරුද්ධ වුණා. හේතු තියෙනකොට මේ සිත හටගන්නේ. හේතු නැති වෙනකොට නැති වෙනවා. ඊගාව සිතත් එහෙමයි. හේතුම් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා නිරුද්ධති. දැන් මේ සිත් දෙකක් ගැනයි කතා කරන්නේ. දැන් එතකොට සිතින් මිදෙන මග නිවන් දකින මග හැබැයි මේ එක සිතක් ඉපද නිරුද්ධ වෙනවා. ඊගාව විතර සම්බන්ධයක් නැහැ. ඒ සිතත් ඉපද නිරුද්ධ වෙනවා. ඊගාව සිතට සම්බන්ධයක් නැහැ. මේ විදිහට පොත දකින හිත නෙමේ බිත්තිය දකින්නේ. බිත්තිය දකින හිත නෙමේ මල දකින්නේ. මල දකින හිත නෙමේ පුටුව දකින්නේ පුටුව දකින්න හිතනේ මේ පොළව දකින්නේ අපි මෙන්න මේ විදිහ උදාහරණයක් ගත්තා සිත් වලක් පෙන්නවා දැන් ඔබ මේ සිත් දෙකක් අතරට අපි මේක ළඟට එමු මේ කතාවේ. එක සිතක් දකිමු. අන්න ඔබට බද්දේක රත්න සූත්‍රයේ පෙන්වන කාරණාව ඉස්මතු වෙනවා. ඒ විතරක් නෙමේ මජ්ජි සූත්‍රයත් එනවා. ඒ විතරක් නෙමේ සියලු සූත්‍ර මෙතනට ගැලපෙනවා. පටිච්ච සමුපාද විහරණයම ඔබට ගැලපෙනවා. දකින්න සිත් දෙකක් අතර ඒ සිත් දෙකම තමයි ඊගාව සිතට එන්නේ. මේ සිත ඉපිද නිරුද්ධ වෙලා ඊගාව සිත ඒ සිත ඉපතිරුද්දලා ඊගාව සිත. දැන් මේ සිත අටගන්නේ පොත කියන්නේ අතිස සම්මුති ප්‍රඥප්තිය. ඊගාව සිත අටගන්න බිත්තිය කියන්නේ අතිස සම්මුති ප්‍රඥප්තිය. ඒතර ඒවා අතීතයට අයිති. දැන් වර්තමානේ. දැන් පොත දකින හිත ඒක අතීතයට යනවා. මොකද ඒක අතිස සම්මුති. ඊගාවට බිත්තිය දකින හිත ඒ මොහොතේදී අනාගත සිත. ඒතර ඒක ඉපදිලා නැහැ. එතකොට ඒක තාම හටගත්ත නැති සිත අනාගත සිත. මේක අතීත සිත පොත දකින්න හිත. හැබැයි දැන් අනාගත සිත දැන් බිත්තිය දකින්නකොට මේ අරමුණ එනකොටම එතකොට ඒක අතීත සිතක් බවට පත් වෙනවා. ඇයි ඒක බිත්තිය කියන්නේ අතීත සම්මුතියක්. ද වර්තමානිකෝ මෙන්න මේක තමයි උත්තරීතර හුදකලාව ඔබට දැනෙනවා. මේ සිත ඔබ ප්‍රායෝගිකව ඔබ ඔබේ සිතෙන් මිදෙන මග මේ තියෙන්නේ. මේ සිත හරියට අවබෝධ කළොත් පොත කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. බාහිර හැඩතලේ පොත් කියලා දේවල් නැහැ. හතර මහා භූත කියන්නේ නැහැ මම පොත කියලා. අපිට හතර මහා භූත පේන්නෙත් නැහැ. දකින්න හැකියාවකුත් නැහැ. අපේ ඉන්ද්‍රියවලට ගෝචර නැහැ. බලන්න දැන් ඊගාවට අපේ සිත දැන් අජ්‍යත බහිද්දා කියන අන්ත දෙක ඔබට මේ එක සිතේ පේනවා. බාහිර බහිද්දා, අභ්‍යන්තර අජ්‍යත්තා. එතකොට මේ කොන් දෙකක් පේනවා. බාහිර අපි පේන එකද පොත නෑ. පොත කියන්නේ අපි හදාගත්ත එක. එන අජ්‍යත්ත. අපි හදාගත්ත එකද? නෑ. එතන පොතක් නෑ. අන්න මේ පොත කියන සිත පනවන්න තැනක් නෑ. මේක ඊටාම සියුම් කාරණාවක්. හැබැයි මහා නුවණකින් දකින්න ඕනි. දැන් එතකොට පොතක් හම්බ වෙන්නේ අන්න සිත අනිමිත්ත අනිමිත්ත වෙනවා. අන්න චුතුප්පත ඥානෙ චුති උප්පත්තිය මෙතන පේනවා. හටගෙන නිරුද්ධ වෙනවා. උදේවැය ඥානෙ මෙතන පේනවා. උදේ හටගත්ත පොත වැය ඒ සත්‍ය දකිනකොට වැය ඥාන එනවා. අනුභය ඥාන එනවා. බාදුපට්ඨා ඥාන එනවා. මේ මේ එක සිතේ මේ කතාව දකින්න. දැන් ඔබ බලන්න දැන් ඊගාව මොහොත ඊගාව සිත එනකොට ඒ කතාව අනාගත සිතක් අපිට හම් වෙන්නේ දැන් බලන්න බද්ධිකරත්න සූත්‍රයේ මෙන්න මෙතන පෙන්නනවා බොහොම සියුම් තැනක්. දැන් මේ සිතත් අතීතේ ඊගාව සිත අනාගත සිතත් අතීතේ. එතකොට මේ මොහොතේදී මේ සිත අතීතයට ගිහිල්ලා. හැබැයි අනාගත සිතත් තාම ඇවිල්ලා නැහැ. නමුත් ඒ සිතත් තාම හටගත්තේ නැති වුණත් ඒ සිත තාම හටගෙන නැහැ. අපි එහෙම හිතමු. එතකොට මේ සිත තාම අතීත සිත. ඊගාව සිත තාම ඇවිල්ලා නැහැ. දැන් වර්තමානයේ කොහොමද දැන් පොත දකින හිත වර්තමානයක් නෙමේක අතීතයක් වෙනවා. මොකද ඒක අතිසම්මුති නිසා. එතකොට අනාගත සිත, බිත්තිය දකින සිත තාම ඇවිල්ලත් නැහැ. දැන් වර්තමානය පනවනවා නම් පනවෙන්නේ මේ පොත දකින හිතයි, බිත්තිය දකින සිතයි අතරටයි. නමුත් එතන අතර සිතක් නැහැ. හොඳට බලන්න සිතක් කොහෙද තියෙන්නේ? පනවන්න බෑ. අන්න බුදුන් වහන්සේ පෙන්නනවා උපාද පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතත් අන්න තත්තම් පඤ්ඤාය තිතියක් පනවන්න බෑ අන්න තත්වයක් තියෙනවා හටගෙන නිරුද්ධ වෙන තත්වය තුළ අන්නේ අන්නේ ස්වභාවයටපත් වීමක් තියෙනවා තිතියක් ස්ථිරත්වයක් පනවන්න බෑ. දැන් ඔබ මේ ධර්මයේ තුල ප්‍රායෝගිකව මේ සිත දැකලා මිදෙන නිවන් මාර්ග ප්‍රතිපදාවක පුහුණු වෙන කෙනෙක් නම් ඔබ එක සිතක් දකින්න නිවැරදිව. ඒ සිත හොඳින් දකින්න. ඒ සිත දකිනකොට ඔබට ඔබට පෙනේ මේ වර්තමානයක් නැහැ. අනු මෙතන අනිදස්සන විඥානය අනිදස්සන වෙනවා. මෙතන පොත කියන විඥානයත් බාහිරට පතිත වෙන්නේ ඒ සත්‍ය දකිනකොට බාහිර හම්බ වෙන්නේ නැහැ. ඒතර ඒක සිතෙත් පොතක් නෑ. ඒතර විඥානේ අපපටිත්‍ිත වෙනවා. බාහිර පතිත වෙන්නේ එක සිතෙත් ඔබ මිදෙනවා. ඒ විතරක් නෙමේ. දැන් මේ හටගත්ත සිතත් හම්බ වෙන්නේ නැතිකොට එතන අනිමිත්ත වෙනවා. නිමිත්තක් හම්බ වෙන්නේ මේ විදිහට අනිමිත සමාධියක් ඔබට උපදිනවා. හැම සිතක්ම ඔබ දකිනවා නම් අනිමිත සමාධියක් ඔබට උපදිනවා. බලන්න මෙතන තියෙන ශුන්්‍යතාවයක් තියෙනවා. මේ සිත පණවන්න බෑ. මේ සිත මෙතන අවබෝධඥානයක් තියෙන සංගීතයේ නිබ්බිදාය අවබෝධයෙන් නිවන් දකින්නේ මහා ප්‍රඥාවටයි මේක අසු වෙන්නේ මෙතන ඔබට කරන්න දෙයක් නෙමෙයි තියෙන්නේ මෙතන ප්‍රතිපදාව තියෙනවා ඇයි එන සිත දකින්න නුවණයි සිහියයි යෝනි එතන ප්‍රතිපදාව තුල ඔබට මහා ප්‍රඥාව උපදිනවා මහා ප්‍රඥාවකින් ඔබ නුවණ වැඩෙනවා ඔබ මහා නුවණකින් මේ දකින්න ඕනි සියුම් මේ මහා ඥානයකට අහුවෙන සියුම් කාරණයක් මේ තුල ගැබ්බෙලා තියෙන්නේ පරම සත්‍යයයි. මහා ප්‍රඥාවටයි මේක අසුවන්නේ. මේ වෙනුවෙන් තමයි අපි සමතේ වඩලා සිත විසිරෙන එක අපි සමතේ විසිරෙන හිතට දකින්න බෑ. ඒක නිසා අපි හිත සමතේ වඩනවා. අපි ඊට පස්සේ විදසුන් නුවණින් දකින්නේ මෙන්න මේ සිත. සිත විනිවිද දකිනවා. එහෙනම් ඔබට පේන්න ඕනේ මේ සියුම් කාරණාව. අතිශයින් ගැඹුරුයි මේ කාරණාව. මහා නුවණකට හසු වෙන්නේ. ඊටාම සියුම්ම දකින්න ඕනි. එතකොට මේ මොහොතේ ඔබ ශුන්්‍යතාවය හඳුනා ගන්න ඕනි. ශුන්්‍යතාවය කියන්නේ සිත පණ වෙන්නේ නැහැ. සිත ශුන්‍ය වෙනවා. එතකොට මෙතන අනිමිත්ත ශුන්්‍යත අප්‍රණීත චේතු විමුක්තියක් කියනවා. කොහමද ඔබ ඇලෙන්නේ ගැටෙන්නේ නිමිත්තක් නැතුව? අනප්‍රණීතයි. මෙතන මෙතන අප්‍රණීතයි කියන්නේ ඇලෙන ගැටෙන ස්වභාවයක් නැහැ. මෙතන ශුන්්‍යතාවයක් තියෙනවා. ඒ ශුන්්‍යතාවේ ඔබට හමු වෙන බද්ධේක රත්න කියන්නේ උත්තරීතර හුදකලාව කියන්නේ මේ සිතේ සත්‍ය දකිනකොට ඇලෙන්නේ ගැටෙන්නේ නැති හුදකලාවකට සිතපත් වෙනවා. ඒ ශුන්්‍යතාවේ තමයි මේ පෙන්වන්නේ. ඒක රත්නයක්. ඒකෝ හුදකලාවේ රත්නයක්. මේ සිත හුදකලා වෙනවා. මේ සිතට තනක් හම් වෙන්නේ නැහැ. මේ සිත අන්තවලින් මිදෙනවා. අනමජ්ජේ මැද්දේ මේ මධ්‍යම ප්‍රතිපදාව අමු වෙන්නේ මෙතන. ඒකයි මෙතන මජ්ජේ සූත්‍රය ගන්නෙ. යෝ උබ්බන්තේ විදිත්වාන කියලා. අන්ත උබ අන්ත දෙකෙන් මිදිලා යෝ උබ්බන්තේ විදිත්වාන මජ්ජේ මැද දකින මන්තා නලිප්පති. එතන ඇලෙන්නේ නැහැ. තම්බ්‍රෝහි මහා පුරුෂ දකින්න කෙනා මහා පුරුෂේ සේද සිම්බනි මජ්ජක ඒ මැද ගැට ගැහෙන්නේ නැහැ මේ මෙතන අන්න අජ්ජත් බහිද්දා කියන කොන් දෙක අතර මැද දකිනවා. එක සිත පනවන්න බෑ අනිමිත්ත වෙනවා. ඒ සිතත් හටගන්න තැනම ඒ සිත සත්‍ය දකිනවා. ද මේ මොහොතේ ඔබ සිතින් මිදෙනවා. ඒ විතරක් නෙමේ ඊගාව සිත තාම ඇවිල්ලා නැහැ. හැබැයි ඒ සිතත් පනවන්න බෑ. හට ගන්න තැනම ඔබට වර්තමානයක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි මේ හුදකලාව මෙතන උත්තරීතර හුදකලාව තුළ ඒ ශුන්්‍යතාවය තුළ ඔබ මේ ඔබ කිසි දෙයකට ඇලෙන්න ගැටෙන්නේ නැති ඒ අනිමිත්ත සමාධිය තුළ ඔබ සාන්ත සුවයකටපත් වෙනවා. ඒකට හේතුව ඔබේ සිතෙන් ඔබ මිදෙනවා. සිතමයි ඔබට බරක් දෙන්නේ. සිතමයි ඔබට ඇලෙන්න ගැටෙන්න හේතු වෙන්නේ. ඔබට මෙතන උපාදානය වෙන්නේ නැහැ. බාහිර අල්ල ගන්න හම්බ වෙන්නේ නැහැ. අනුපාදාන මිදෙන සීලයක් මේ සිත දකින්න කෙනාට හම්බ වෙනවා. ඔබ කල යුත්තේ කුමක්ද? සිත දකිනවා. ඒ සිත දකිනකොට ඔබේ සිතේ මිදෙනවා මහා ප්‍රඥා උපදිනවා. ප්‍රඥා භාවයේ තබ්බම් විඥානම් පරිඤ්ඤයං. විඥානේ පරිඤ්ඤයං අවබෝධ වෙන්නේ මහා ප්‍රඥාවේ. විඥානේ අනිත්‍ය දකින්න එකයි මෙතන සිද්ධ වෙන්නේ. අත්‍තරම මේ සිත මේ සිතේ අනිත්‍ය දකින්නවා කියන එක කොයිතරම් සියුම් කාරණයක්ද? ඔබට දැන් ඒ වැටහෙනවා. බද්දේකරත්න සූත්‍රය තුල පෙන්නන උත්තරීතර හුදකලාවට කිසි දෙයකට නොඇලී වාසය කරන්නේ ඒ සාන්ත සුවයටපත් වෙන්නේ ඒතන් සාන්තං ඒතන් ප්‍රණීතං යදිද සබ්බ සංකාර සමතෝ සියලු සිතුවිලි සමතය වෙනවා මෙම දකිනකොට අන අනිමිත්ත සමාධිය තුළ මේ සියල්ල සිද්ධ වෙන්නේ හැම සූත්‍රයක්ම ගැලපෙනවා මෙතන ඔබ දකින්නේ එක්ෂණික සිතක් එක්ෂණික සිතක මිදීමක් තමයි නිවන් මඟ තුළ තියෙන්නේ බද්දේක රස සූත්‍රය එතනට ගන්න. එතකොට ඔබට මේ සත්‍ය ධර්මයේ පේන්න ගන්නවා. අතීතං නාත්වගම්මේය නප්පටික්ඛංකේ අනාගත මේ සිත ගිහින් ඉවරයි. නප්පටික්ඛංකේ අනාගතසිත ඇවිල්ලා නැහැ. යදනීතං පහීනන්තං අපච්ඡංච අනාගතං අනාගතසිත පනවන්න බෑ. යදනීතම් මේකත් දැන් ගෙවිලා ඉවරයි. පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත తත්‍ර විපස්සති. පච්චුප්පන්න මේ මොහොත හටගෙන නැති වෙන තැන. ධර්මතාවය තුල තත අත්‍ර විපස්සති එතන එතන දකින්න ඕනි ධර්මතාවය. අසංහීරං අසංකුප්පං තං විද්වා මනුබ්‍රහි ඒ තැන මෙන්න මේ තැන දකින තැන ඒ නුවණැත්තා ඇලෙන්නේ නැහැ නොසැලෙන සුළු ඒ විදර්ශනා වඩනවා. අසංහීරං අසංකුප්පං තං විද්වාම අනුබ්‍රහි අනේ නුවණැති කෙනා මිස් මෙතන ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. එතන විදර්ශනා වඩනවා. අජීව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුචේ නහීනෝ සංගරං තේන මහා සේනේන මච්චුතා අදම කෙලස්තවන වීරය වඩන්නා මරණය හෙට වේදයි නොදනිමි. කෙලස්තවන වීරය අද අදම ඇති කරගෙන වඩන්න මරණය හෙට වේදයි නොදනිමි. මාර සේනා සමග මිතුරු ගියසුම් නැත. අජේව කිංචං ආතප්පං කෝජඤ්ඤා මරණං සුචේ මරණය හෙට වේදයි කියන්න බෑ. නහි නෝ සංගරං තේන මහා සෙනේන මච්චුතා මාරය සමග ඔබට කිසිදු ගිවිසුමක් නැති බව නහීනෝ සංගරං තේන මහා සෙනේන මච්චුතා එවන් විහාරෙන් ආතප්පෙන් අහෝ රත්ත මතඤ්ඤිතං තම්මේ බද්දේක රත්නා බිහි සන්තෝ ආචික්ක තේමුනි මෙබඳු විහරණ ඇති කෙලස් තවන වීරය ඇති දිවාරය වෙහෙසෙන එක්කෙනා හුදකලාවෙහි ඇලුනේය මෙයයි හුදකලාවේ ඇලෙනවා කියන කාරණාව බද්දේකරත්න සූත්‍රය තුළ මනාකොට ඔබට දකින්න ලැබෙනවා බුදුන් වහන්සේ මනාකොට මෙතනදී මේ පෙන්නනවා මේ උත්තරීතර හුදකලාව කියන තැන මේ සිත සිතුවිලි ගිනි ගන්න තැන කොහෙන්ද අපිට හුදකලාවක් තියෙන්නේ? සිතුවිලි අපිට වද දෙනවා. සිතුවිලි අපිව ගිනි ගන්නවා. අපි ඒ සිතුවිලි ඔස්සේ යනවනම් ඒවා තුල රිංගනවනම් අපිට තිබෙනවද ඒ සිතුවිලි වලින් මේ මිදෙන්නේ නැති හුදකලාවක් හම්බ වෙනවද? නැහැ නේද? එහෙමනම් මේ සිතින් මිදෙනම් තැනයි උත්තරීතර හොදකලාව හමු වෙන්නේ. මේ දකින්න මේ ධර්මයේ සම්පූර්ණයෙන්ම ඔබ හැම තැනින්ම මේක ගලපලා බලන හැම සූත්‍රයක්ම එක්ෂණික සිතක දකිනවනම් කෙනෙක් සත්‍ය දකිනවනම් ඒ කෙනා සිතෙන් මිදෙනවා ඒ කෙනා නිවන් මගට ප්‍රවේශ වෙනවා ඔහු තමයි නිවනින්ම සැනසීම ලබන අයෙක් වන්නේ ඔහු නිවනින්ම සැනසීම ලබනවා ඔහු සිතින් මිදෙනවා ඔබට සිත සත්‍ය වෙන්නේ නැහැ. ඔබ බලන්න අනිච්චාවත සංඛාරා උප්පාදවය ධම්මිනෝ uppajjitva niruddhanti තේසං උපසමෝසුකෝ. අනිච්චාවත සංඛාර සියලු සිතුවිලි අරිත්‍යයි. උප්පාදවය උපද උප්පාදවය ධම්මිනෝ හටගෙන නිරුද්ධන ධර්මතාවය. uppajjitva niruddhanti එතන එතනටගෙන නිරුද්ධ වෙනවා. තේසං උපසමෝසුකෝ අන්න සාන්ත සුවේටපත් වෙනවා. අන්නේ සත්‍ය දකින්න කෙනා. එතරම් තෙක්ෂණික සිතකක් හටගෙන නිරුද්ධ වීමක් දකින්නේ. ඒ වගේම ඔබ බලන්න සබ්බේ සංඛාරා අනිච්චා සියලු සිතුවිලි අනිත්‍ය යදා පඤ්ඤාය පස්සති යත නුවණින් දකින්න කෙනා අතිනිබ්බන්ති දුක්ඛේ අන දුකෙන් මිදෙන කෙනා ඒස මග්ගෝ විසුද්ධිය එකම මගයි විසුද්ධියට තියෙන්නේ ඒස් දකින්න කෙනා මේ සිතේ සත්‍ය දකින්න කෙනා සිතින් මිදෙන කෙනා අන්නේ කෙනාට නිවන් මඟ හමු වෙනවා ඔබ දකින්න ඔබ එක් මොහොතක් ඔබ ක්ෂණිකව ඔබ ක්ෂණේ ක්ෂණයක් තුළ ඔබ දකින්න මේ එක සිතක් ඔබගේ මට්ටම ඔබගේ ස්වභාවය ඒක කෙනාට කෙනාට වෙනස් වෙන්න පුළුවන් නමුත් ඔබට දැන් ඔබට එන ශබ්දයක් ඇහෙනවා දැන් ඔබට වර්ණයක් පේනවා දැන් ඔබට ගඳක් දැනෙනවා දැන් ඔබ මේ මොහොතේ ඔබේ සිත කොතැනද එයයි සිත ඒ සත්‍ය දකින්න ඒ බාහිර නම් බාහිරට ගියේ එහෙම දෙයක් හම්බ වෙන්නේ නැහැ කිසිම මොහතක ඔබ සත්‍ය දකිනවා ඔබට මේ දර්ශන අවබෝධයේ සිත හැදෙන ඔබ ඇටි දකින්න කෙනාට ඔව් දන්නවා බාහිර දෙයක් නැති බව ඔහු සිතින්ම හදාගෙනයි දකින්නේ සියලුම දේ සිතින්මයි හදාගෙන ඔහු බාහිර දකින්නේ එහෙමනම් ඔහු මිදෙනවා බාහිරාන්තයෙන් බාහිර ලෝකයක් ඔහුට හමු වෙන්නේ නැහැ අන්න විනය ලෝකේ අවිද්‍යාව දෝමනස්සාන සතර සතිපට්ඨානේ වඩන්නේ කිව්වේ එමයයි දැන් ඔබ ප්‍රතිපදාව සකස ගන්න ඔබගේ සිත දකින්න ඒනේන සිත සත්‍ය දකින්න ඒ සිතේ සත්‍ය දකින්නකොට සත්‍ය වෙන්නේ නැහැ ඔබ සිතෙන් මිදෙනවා ඔබ නිවන් මඟ ප්‍රවේශ වෙනවා අපි සමතේ වඩන්නේ අපි හිත විසිරෙනකොට මේක දකින්න බෑ අපි විදර්ශනා නුවණ වඩන්නේ ඒ විදර්ශ විදසුන් නුවණින් අපි මේ දකින්න උත්සාහ කරන්නේ මෙන්න මේ සියුම් තැනයි ඔබට ආනාපානසත් භාවනාව වේවා සක්මන් භාවනාව වේවා සතර ඉරියව්වෙම ඔබ මේ දකින්න ඔබට ඒ ඒ තැන ඒ ඒ තැන ඒ සිත දකිනකොටම ඔබට දැනෙයි ඒ සිත සත්‍යයක් නෙමෙයි ඔබ අනිමිත්ත සමාධියට ඔබට ටිකෙන් ටික දැනෙන්න ගනී ඔබ බාහිරත් ඇත්ත නොවුණු සිතත් ඇත්ත නොවුණු තැනක ඔබ ශුන්්‍යතාවය තුළ සමාධියක් ඔබට හම්බ වෙයි. ඒක සතර ඉරියව්වෙම දැකෙයි. කිසිවක් නැති වෙලා නැහැ. හැමදේම මේ විදිහටම තියෙනවා. නමුත් ඔබ සියල්ලෙන් මිදිලා බොහොම සාන්ත සුවයෙන් කටයුතු කරනවා. වෙනදා වගේම කටයුතු කරනවා. ඔබට තියෙන්නේ සංකිතේ නිපිතාය. අවබෝධඥානයක් තියෙන්නේ. අනිත්‍ය වගේම ඔබත් කටයුතු කළාට ඔබ අවබෝධය තුල අනිත්‍ය කම්පණය වෙන තැන්වල ඔබ කම්පණය වෙන්නේ. ඇයි අනිත්‍ය කම්පණය වෙන්නේ බාහිරට ගිය හිතක් තියෙන නිසා. බාහිරින් සැප දුක් හොයන නිසා ඔබට එහෙම සිතක් නැහැ. ඔබ ඒක නිසා සිතේ සත්‍ය දකිනවා. ඔබ අකම්පිත හදවතක් ඔබට හිටි. ඔබට අවසානයේ ඉතුරු වෙන්නේ කම්පණය නොවන ස්වභාවය දකිනවා ඔබ. ඒ උතුම් මුනිවරයාණන් ඔබමයි. සත්‍ය දැකලා සියල්ලෙන් මිදිලා ඔබ ඇත්තටම කිව්වොත් ඔබ බාහිරෙන් කිසිවක් ඔබට හමු නොවන තැන ඔබකට වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර ඇති වෙන්නේ. බාහිර දෙයක් තියෙන්න ඕනේ. ඒ දෙයක් තිබ්බොත් ඒක ඔබට පූජා කළා ඒ පුඤ්ඤාභි සංකාර ඒක ඔබට මොන හරි නරකක් වුණොත් අපුඤ්ඤාභි සංකාර ඒකටම හිත තියාගත්තොත් ආනිඤ්ඤාභි සංකාර සියලු සංස්කාර මෙතනදී සමතේ වෙනවා අන්න සබ්බේ සංඛාරා සමතයකට ඔබට යනවා ඒකයි උද්‍යප්ප ඥාන සිත ඇති වෙන නැති වෙන හැටි දකින ඥානේ බය ඥානෙ, බයතුපත්ඨා ඥානෙ. මේ සිත ඇති වෙන නැති වෙන සත්‍ය දකින තැන ඇත්තටම බාහිර දෙයක් සිත ඇතුලේ දෙයක් හමු නොවන තැන ඒ කෙනාට ඇත්තටම බය ඥානෙ, බයතුපත්ඨානෙ මා බීතයකට බයකට සිත යනවා. අනේ මේ පවතින්නේ මම කියලා කෙනෙක්වත් බාහිර තමගේ රූපෙත් දකින්නේ. ඒකත් හම්බ වෙන්නේ කෙනෙකුත් නැති වෙනවා. අන්න මහා බයක් ඇති වෙනවා. අනුබයතුපත්ඨා ඥානෙ ඔබට එනවා. මිදෙන්න ඕනි කියන හැඟීම එනවා. මුඤ්ඤුත කම්මිතා ඥානය ඇති වෙනවා. අන්න පටිසංකා ඥානේ සැක්ක සංකා අතීතක් ඔබට මෙහෙම දෙයක් නැද්ද? එතකොට මේවා නැද්ද? දිව්‍ය ලෝක නැද්ද? බ්‍රහ්ම ලෝක නැද්ද? බාහිර තියෙන කිසි දෙයක් ඔබට නැති නැති තැනකට ඔබේ සිත යනවා. අන්න ඔබ එනවා සංකාර උපේක්ෂා ඥානෙට. ආදීනවන පස්සන ඥානෙ ඔබ සියල්ලේම ආදීනව දකිනවා. මේ සිත හටගන්න සිතේ ආදීනව දකිනවා. මේ හටගන්න සිත සත්‍යයක් නෙමෙයි කියලා දකිනවා. ඔබේ සිතෙන් මිදෙනවා. මේ සිත මායාව දකිනවා. බාහිරට එහෙම දෙයක් ඔබට හම්බ වෙන්නේ නැහැ. හට ගන්න හට ගන්න සිතෙන් ඔම් මිදෙනවා. අන්න ඔබට සංකාර උපේක්ෂා ඥානය එනවා. සංකාර උපේක්ෂා ඥානය තමයි ඒ සියලු උපදීන අත්හැරන තැන, ඒ නිවන් මාර්ගට ප්‍රවේශ වෙන තැන, මාර්ගඵලවලට හේතු වෙන තැන සංකාර උපේක්ෂා ඥානයයි තියෙන්නේ. ඒතන් සාන්තං ඒතන් ප්‍රණීතං යදිද සබ්බ සංකාර සමතෝ සියලු සංස්කාර සිතුවිලි සමතේ වුණු තැන. සබ්බ සංකාර සමතයක්. සබ්බුපති පට්නිස්සග්ගෝ සියලු උපදීන් මේ දක්වාත් ඔබ අල්ලගෙන තිබිච්ච සියලු දේ අතහැරෙනවා. සබ්බුපති පට්නිස්සග්ගෝ විරාගෝ නිරෝධෝ නිබ්බානෝ. අන්න නිබ්බිදාවට යනවා. විරාගයට යනවා. නිරෝධයට යනවා. නිවනට යනවා. මේ නිබ්බිදාව මේ විරාගය අර සම්මුතිය තුල කතා කරන එපා වීමක් නෙමෙයි. මේ සිතේ සිතෙන් මිදෙන තැන මහා සාන්ත සෝයක් තියෙනවා. මේ නිබ්බිදාව තුළ සෝයක් තියෙනවා. මේ නිබ්බිදාව තුළ මේ විරාගය තුළ සෝයක් තියෙනවා. සිත ගිනි ගන්නවා. ඒ ගින්න නිවෙන තැන සෝයක් තියෙනවා. ඒක සුඛයක්. ඒක සිතුවිලි වලට දැනෙන එකක් නෙමෙයි. ඒ සිතුවිලි සිතුවිලි අභිභවාගිය තැනක මේ සාන්ත සෝයක් ඔබට ලෝතුරු සෝය දැනෙනවා. අනේ ඔස්සේ ඔබ නිස්සාරණ මග යනවා. නිබ්බිදන්ති විරාගන්ති විරාගන්ති නිරෝධන්ති මිදි මිදි යනවා එනේන සෑම සිතකම සත්‍ය දකිනවා. නිබ්බිදාන්ති විරාගාන්ති විරාගාන්ති නිරෝධාන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගානුපස්සනාවටයි ඔබ යන්නේ. නැවත සකස් වෙන්නේ නැති මේ සිතෙන් මිදුණු තැනටම ඔබේ සිත ඥානයේ විසින් ඔබට යම්කිසි මේ මේ යන ප්‍රතිපදාව තුළ ඔබට මොහතක් එනවා කිසිවක් සකස් නොවන අන්නේ අය පටිනිස්සග්ගානුපස්සී නැවත සකස් නොවන තැන ඒ අරහත්ත්වයට පත්වන තැන. මේ අය නිවන් මඟ හොඳින් දකින්න. බද්ධික රත්න සූත්‍රයේ මේක මනාකොට ඔබට පෙන්නනවා. මේ උත්තරීතර උදකලාව. මේ මේ මේ ශුන්‍යත්වයට පත්වන තැන. මෙතන මේ සිතු ආයතන වලින් මිදුණු තැනක්. මේ මේ සබ්බ සංඛාර සමතේට එන තැන. මේ හැම සූත්‍රයකම කතා කරන්නේ මෙතන. මෙතනයි මාර්ගයේ උපදින තැන. නාම රූප පරිච්ඡේදය වෙන්නේ මෙතන. බාහිරත් අභ්‍යන්තරයේත් මිදිලා මහා ශුන්‍යතාවයට එන තැන මෙතන. දකින්න මේ මාර්ගයේ උපදින්නේ මෙතනයි. මෙතනයි ආරෂ්ඨාංග මාර්ගයේ සම්මා දිට්ඨියට ප්‍රවේශ වෙන්නේ. ඒ තාක් ඔබ බාහිර ඇත්ත කරගෙන, ඒ තාක් ඔබ ඉන්නේ මිත්‍යා දෘෂ්ටියේ. මෙන්න මෙතනින් ඔබ සම්මා දිට්ඨියට ප්‍රවේශ වෙනවා. අනේ සම්මා වායාම, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා සති, සම්මා සමාධියට ඔබ එනවා. මේ මාර්ගයේ නිවන් මගටයි යන්නේ. ආරෂ්ඨාංග මාර්ගයේ නිවන මගයි පෙන්වන්නේ. එන මාර්ගයේ උපදින තැන සිතුවිලි වලින් මිදුණු තැන අන්න මේ සිතුවිලි වලින් මිදුණු ස්වභාවය තුළ ඒ සාන්ත සෝය දැනෙන ස්වභාවය තුළ ඔබ සිතුවිලි නැත්තම් කොහොමද තියෙන්නේ අන්න බුද්ධ ස්වභාවය දකිනවා අන්න ධර්මයේ දකින්නා බුදුන් දකිනවා සියල්ලම එකම තැනක කතාවක් එකම ඒකායන මග්ගෝ අයම් භික්කවේ එකම නිවන් මගක් අපි ඔබට පෙන්නනවා ඔබ නිවනින්ම සැනසීම ලබනවා බොහෝ අයට මෙතන තාම හසු කරගන්න බැරුව ඉන්නවා. බොහෝ අය පැටලිලා වල්මත් වෙලා එක එක තැන්වල හිර වෙලා ඉන්නවා. සමහර අය දීර්ඝ කාලයක් තිස්සේ පුරුදු කරපේවට ඇබ්බැහි වෙලා ඉන්නවා. ඔවුන් මේ සියල්ලම අතහැරලා නිස්සරණ මග ගිහිලා මේ මේ සියල්ලම අතහැරන මිදුණු තැනක තියෙන නිවන් මග උන්ට හමු වෙලා නැහැ. අපි දකිනවා. අපි ඔවුන්ටත් කරුණා කරනවා. අපි බොහොම උපේක්ෂාවෙන් බලා සිටිනවා. ඔබ ඔය කොහේ කොච්චර කොහොම මොනවා කළත් ඔබ කවදා හෝ මෙතනින්ම තමයි නිවනින් සැනසීම ලබන්නේ කියලා අපි දන්නවා. ඒ එසේමයි. අපිට මේක ප්‍රත්‍යක්ෂයි කිව්වේ ඒකයි. මේ ධර්මයේ ඔබට ප්‍රත්‍යක්ෂ වෙයි දවසක. ඔබට මේ තැන හමු වෙයි. මේයි මාර්ගේ. මාර්ගේ උපදින්න ඕනේ. ඒ තුල ඔබ එනේන නිමිති ඔබ එනේන සිත හැම සිතක්ම මිදෙනවා. අන්‍ය තැන ඔබට සාන්ත සුවයටපත් වෙන තැන ඔබ එනේන සිතින් මිදෙන තැන ඒ ශුන්්‍යතාවය තුළ අනිමිත් සමාධිය තුළ ඔබගේ සියලු කෙලෙස් ඡය වීගෙන යනවා. ඔබ ප්‍රතිපදාව සකස් කරගන්න. දැන් ඔබ දක්ිනවා බද්ධේ කරන්න සූත්‍රය තුල පෙන්වන්නේ මේ ප්‍රතිපදාව තුල හමුවන ඒ ශුන්‍ය සමාධියයි. ඒ අනිමිත්ත ශුන්‍යත අප්‍රණීත සමාධියයි. අරහත් සමාධියයි. ඒ ආර්යවරුන්ගේ හුදකලාවයි. ඒ අය ඒකෝ රත්නයක් වෙන්නේ බද්ධේක රත්නයක් වෙන්නේ ඒ අය උත්තරීතර හුදකලාව සිතේ ගින්නෙන් මිදුණු තැනයි එය හමුවන්නේ එහෙමනම් දකින්න නුවණැත්තෝම දකිත් කියනා වගේ ඇස්සැත්තෝම දකිත් වගේ මේ දකින්නාට මහා ඥානයක් පහළ වෙනවා අතර මහා ප්‍රඥාවකින් මේ දකින්නේ චක්කුන් උදපාදී ප්‍රඥා උදපාදි. විද්‍යා උදපාදි. ආලෝක උදපාදි. ඔබටත් ඒ නුවණ ඥානෙ පහළ වේවන්න. ඔබටත් ඒ නිවනින්ම සැනසීම ලබන්න හේතු වෙන්න ඕනි. හැමෝටම මේ අවස්ථාව තියෙනවා. මේ සත්‍ය ධර්මය ඔබට ඇහෙනවා. විදාකාරෝ දේවල් මේ නිවන් මගේ කියලා බොහෝ අය දේශනා කරනවා. අපිට ඇහෙනවා. මේ අනිත්‍ය දකින්න මේකේ දකින්න කියලා බාහිරය අල්ලගෙන කවදාවත් කෙනෙක් කිසි කෙනෙක්ට නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. අජත බහිද්දා අන්ත දෙක දැකලා මේ මිදුණු තැන මේ බද්ධේක රත්න සූත්‍රයේ මේ පෙන්නන තැන. එහෙම නැත්නම් ඔබ මජ්ජේ සූත්‍රය හැම තැනම මේ දේ පෙන්නනවා. මෙයයි නිවන් මඟ. නිවනින්ම සැනසීම ලබන්න. ඔබටත් මේ සත්‍ය ධර්මය ඇහෙන මොහොතේ හැකියාව ලැබෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. බද්දේකරත්න සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි කොටසේ 398 වෙනි පිටුවේ බුද්ධ චන්ද්‍ර පිටකයේ බද්දේක රත්න උත්තරීතර හොදකලා මෙතනදී අපි ඔබට යමක් මුලින්ම කියන්න ඕනේ මේ බද්දේක රත්න සූත්‍රයේ පෙන්වන කාරණාව එහෙම නැත්නම් උත්තරීතර හුදකලාව කුමක්ද මේ හුදකලාව? අපේ හිත